අපි හැමෝම ජීවිතේ මොකක් හරි දෙයක් හොයනවා නේද? ඒ කියන්නේ කවදාවත් නැති නොවන සතුටක්, ජීවිතේ ගැඹුරු අරුතක් වගේ දෙයක්. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ඔන්න ඔය සෙවීම ගැන කියවෙන මිනිස් ඉතිහාසයේ තියෙන හරිම වැදගත් පැරණි කතාවක් ගැනයි. ඉතින් මේ කතාවට ඇතුල් වෙන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තරම ජීවිතේ හොයන්නේ මොකක්ද කියලා. මොකද අද අපි කතා කරන හැම දෙයක්ම සම්බන්ධ වෙන්නේ ඔන්න ප්‍රශ්නෙට තමයි. හොඳයි. බුදුදහමට අනුවව අපි ඔය කරන හැම සෙවීමක්ම ඇත්තටම කොටස් දෙකකට වැටෙනවා. මූලික මාර්ග දෙකයි තියෙන්නේ. එකක් උතුම් සෙවීම, අනික පහත් සෙවීම. හරි. එතකොට මොකක්ද මේ මාර්ග දෙකේ වෙනස? පහත් සෙවීම කියන්නේ කවදාරි නැති වෙලා යන නිතරම වෙනස් වෙන දේවල් පස්සේ දුවන එක. අනික තමයි උතුම් සෙවීම. ඒ කියන්නේ කවදාවත් වෙනස් නොවන ඉපදීමක්, දිරීමක්, මරණයක් නැති දෙයක්. ඒ කියන්නේ නිවන හොයාගෙන යන එක. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ පහත් සේවීම් කියන එක ඇත්තටම මොකක්ද කියලා. පොඩ්ඩක් බලන්නකෝ මේක අපේ ජීවිතවලට කොච්චරනම් සම්බන්ධද කියලා. සමහර වෙලාවට දැනීවි. මේකේ අර්ථ දැක්වීම තමයි මේ තමන්ම ඉපදෙනවා වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා. ඒ වගේම දුකට ශෝකයට කෙලෙස් වලට යටත්. ඉතින් ওই වගේ ස්වභාවයක ඉඳගෙන ඒ ස්වභාවයම තියෙන දේවල් පස්සේ ගිහින් සතුට හොයන එක හිතලා බලුවම පරස්පරයක් නේද වෙනස් වෙන දේවල් වලින් වෙනස් නොවන සතුටක් හොයනවා වගේ වැඩක් බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට මේ පහත් සේවීමට අයිති වෙන දේවල් තමයි අඹදරුවෝ ඒ කියන්නේ පවුල දැසිදස්සෝ ඒ කියන්නේ සේවකයෝ එළුබැටළුවෝ කුකුලෝ ඌරෝ වඩේ සත්තු අලි ගවයෝ අශ්වයෝ තව රන් රිදී ඇත්තටම කිව්වොත් අද කාලෙට ගැලපුවොත් මේ ලිස්ට් එක ඒ හැටියෙම තියෙනව නේද? හරි. එතකොට මොකද්ද මේකේ තියෙන ලොකුම අවුල? ගැටලුව තියෙන්නේ මෙතනයි. අපි හොයාගෙන යන මේ හැම දෙයක්ම අර කලින් කීවා වගේ ඉපදීමට, දිරීමට, ලෙඩවෙන්න, මැරෙන්න, දුකට, කෙලසීමට යටත් ඉතින් අපිත් ඒ ස්වභාවයේ අපි හොයන දේත් ඒ ස්වභාවයේ. එතකොට වෙන්නේ අපි ඒ දේවල් වලට ඇලෙනකොට අපිව තවත් ගැඹුරටම ওই දුක් චක්‍රය ඇතුළටම ඇදගෙන යන එක. හොඳයි. ඔන්න ඔය දෝෂය ඔය ගැටලුර තේරුම් ගත්ත කෙනෙක් හිටියා. ඒ තමයි බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ තීරණය කළා මේ පහත් සෙවීම අතෑරලා උතුම් සෙවීම පටන් ගන්න. දැන් අපි යන්නේ ඒ කතාවට. සිද්ධාර්ථ කුමාරයා විදියට ඉන්න පුඩ තවමත් තරුණ වයසේදී උන්වහන්සේ දැක්කා මේ ලෝක සෙවීමේ තියෙන નિසරු බව. ඉතින් Tamanගේ ආදරණීය දෙමෝපියන් හඬා වැළපෙද්දී ඒ හැමදේම අතෑරලා දුකෙන් සදාහටම ඈතර වෙන්න පුරුවන් සත්‍යක් හොයාගෙන ගිහිගෙන් නික්මුණා. ඒක තමයි ඒ උදාර ගවේෂණයේ ආරම්භය. ඉතින් ගිහිගෙන් නික්මිලා බෝසතාණන් වහන්සේ මුලින්ම ගියේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධම ගුරුවරු දෙන්නෙක් ළඟට. පළවෙනි කෙනා ආලාර කාලාම. උන්වහන්සේ යටතේ ආකින්චඤ්ඤායතන කියන ඒ කියන්නේ කිසිවක් නැහැ කියන ගැඹුරු ධානතලයට ආවා. ඊට පස්සේ ගියා උද්දක රාමපුත්‍ර ළඟට. එතනදී නීව සංඥානා සංඥායතනෙ. ඒ කියන්නේ සංඥාවක් නැහැ, සංඥාවක් නැත්තේත් නැහැ කියන ඊට වඩා සියුම් තලයට ආවා. හැබැයි උන්වහන්සේට තේරුණා මේ දෙකෙන්ම ලැබෙන්නේ తాවකාලික සුවයක් විතරයි. දුකේ මුල සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ කියලා. ආලාර කාලාමගෙන් සමුගන්න හේතුව බෝසතාණන් වහන්සේම පැහැදිලි කරනවා. උන්වහන්සේට හිතුණා මේ ධර්මය මේ ඉගැන්වීම කලකිරීමට නොඇල්මට දුක නැති කරන්න, කෙලෙස් සංසිඳවන්න, නියම අවබෝධයට, ඒ කියන්නේ නිවනට හේතු වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ උපරිම වශයෙන් ආකින්චඤ්ඤායතනය කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන එක විතරයි. ඉතින් උන්වහන්සේ මේ ඉගැන්වීමෙන් සෑහීමටපත් උනේ නැහැ. ඔය විදිහටම තමයි උද්දක රාමපුත්‍ර ගැනුත් සමුගත්තේ. උන්වහන්සේට තේරුණා එයාගේ ධර්මයනුත් වෙන්නේ නේව සංඥානා සංඥායතන කියන ඊටත් උසස් භවයක ඉපදෙන එක විතරයි කියලා. ඒක නිවන නෙවෙයි. බලන්න උන්වහන්සේගේ අරමුණ කොච්චර පැහැදිලිද කියලා. නිකම්ම ඉහළ සමාධි තලයක් නෙවෙයි දුකේ සම්පූර්ණ අවසානයක් තමයි උන්වහන්සේට ඕන වුනේ. ඉතින් ඒ කාලේ හිටපු හොඳම ගුරුවරුන් දෙන්නගෙන්ම ඉගෙනගෙන ඒත් ඒකිනුත් සෑහීමකටපත් නොවි බෝසතාණන් වහන්සේ තීරණය කළා තනියම සත්‍යය හොයන්න. මේක තමයි හැරවුම් ලක්ෂ්‍ය. එතෙනින්නම් උන්වහන්සේ තමන්ගේම මාර්ගයක ගමන් කළා. ඒ ගමන අවසන් වුණේ ලෝකෙටම එලියක් ගෙනාපු පරම සත්‍යය අවබෝධ කරගල. අර පහත් සෙවීමේදී තිබුණු හැම දෙයකම අනතුරු දැකලා, ඒ කියන්නේ ඉපදීම, දීරීම, මරණය කියන දේවල් තියෙන බය දැකලා, උන්වහන්සේ සියලු බැඳීම් වලින් නිදහස් වෙන, निराமிස පරමාරක්ෂිත තැනක්. ඒ කියන්නේ නිවන අවබෝධ කරගත්තා. ඒක තමයි උන්වහන්සේ මුලින්දන්ම හොයාගෙන ආපු දේ. බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ තුල පහළ වුණු ඥාන දර්ශනය තමයි මේ. උන්වහන්සේ ප්‍රකාශ කළා මාගේ විමුක්තිය කම්පා නොවේ ආයෙ සෙලවෙන්නේ නැහැ. මේ මගේ අන්තිම උපත මින් මත්තට නැවත ඉපදීමක් නැතයි ගැන සසර ගමන එතනින් ඉවරයි. හොඳයි. දැන් ඉතින් පරම සත්‍ය අවබෝධ කරගත්තා. ඒත් කතාව එතනින් ඉවරුනේ නෑ. බුදුරජාණන් වහන්සේට ඊළඟට ආවේ ලොකු ප්‍රශ්නයක්. මම මේ අවබෝධ කරගත්ත ගැඹුරු ධර්මය මේ ලෝකෙට කියන්න ඕනද? එයාට තේරෙයිද කියන කාරණය. මුලින්ම උන්වහන්සේගේ හිත නැඹුරුුනේ ධර්මයේ දේශනා නොකර ඉන්න. ඇයි දන්නවද? උන්වහන්සේට හිතුණා මම මේ අවබෝධ කරගත්ත ධර්මය හරිම ගැඹුරුයි. දකින්න අමාරුයි, තේරුම් ගන්න අමාරුයි. ඒක ප්‍රඥාවන්තින් විතරයි. මේ පංචකාම සැපේ මැලිලා ඉන්න ලෝකෙට මේක කිව්වට තේරුම් ගන්න බැරි කියලා. ඔන්න ඔතනදි තමයි ඒ වැදගත්ම සිදුවීම වෙන්නේ. සහම්පති මහබ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් ආයාචනා කරනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස ධර්මය දේශනා කළ මැනව මේ ලෝකයේ ඇස්වල කෙලස් දූලි ටිකක් විතරක් තියෙන සත්‍යෝ ඉන්නවා ධර්මය අහන්න නොලබුණොත් ඒ අය පිරිහෙනවා. ඒ අය ධර්මය අහලා අවබෝධ කරයි කියලා. බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ලෝකයේ දිහා බැලුවා. එතකොට උන්වහන්සේට පෙනුණා නිලුම් පොකුණක් වගේ දෙයක්. ඒ පොකුණේ සමහර නිලුම් මඩේම යට වෙලා, සමහර ඒවා වතුර මට්ටමට ඇවිල්ලා, තව සමහරක් වතුරෙන් උඩටම ඇවිත් වතුරේ පොඩ්ඩක්වත් නොතැවරි ලස්සනට පිපිලා තේනවා. උන්වහන්සේට තේරුණා සත්‍යොත් ඒ වගේ, හැමෝම එක වගේ නෑ. සමහරු ධර්මය අහන්න අවබෝධ කරන්න සූදානමින් ඉන්නවා කියලා. හරි. දැන් එතකොට මේ උතුම් සෙවීම අපේ ජීවිතවලට ගලපගන්නේ කොහොමද? මේකට බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන උපමාවක් පාවිච්චි කරනවා. ඒ තමයි දඩයක්කාරයෙක් සහ මුවෙක් ගැන කතාව. මේ කතාවේ දඩයක්කාරයා තමයි මාරයා. මුවා කියන්නේ අපි. මාරයා අටවපු උගුල තමයි පංචකාම ලෝකය. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරේ පිනවන දේවල්. ඉතින් උගුලට අහුවෙන මුවා ඒ කියන්නේ කාම සැපයට ඇලිලා ඉන්න කෙනා දඩයක්කාරයාට, ඒ කියන්නේ මාරයාට ඕන විදිහට නටවන්න පුළුවන්. ඒත් ඒ උගලට අහු වෙන්නේ නැති නිදහස් මුවෙක ඉන්නා. ඒ මුවා දඩයක්කාරයාට ලං වෙන්නවත් බැරි තැනක නිදහසේ ඉන්නවා. මාරයාට යව පේන්නේවත් නැහැ. ඉතින් කොහොමද අපි අර නිදහස් මුවා වගේ වෙන්නේ? කොහොමද මාරයා අන්ධ කරන්නේ? ඒකට තමයි ධානා මාර්ගයේ තියෙන්නේ. පළවෙනි ධානය ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන්වලා විවේකයෙන් උපදින ප්‍රීතියයි සැපයයි විඳින එක. දෙවනි ධානය එතෙන්දී සිතේ එකඟකමින් සමාධියෙන් උපදින ප්‍රීතියයි සැපයයි ලබනවා. තුන්වෙනි ධානයේදී උපේක්ෂාවෙන් සිහියෙන් ඉඳගෙන කයෙන් සියුම් සැපයක් විඳිනවා. හතරවෙනි ධානයට එනකොට සැප දුක දෙකම අතෑරලා පිරිසිදු උපේක්ෂාවෙන් සහ සිහියෙන් යුක්ත වෙනවා. මේ තමයි ක්‍රමානුකූලව පියවරෙන් ප්‍රයවර මායයට අසුණු වෙන තැනට යන මඟ. කවුරු හරි මේ මාර්ගය සම්පූර්ණ කරනවද? එයා ගැන කියන්නේ මාරයා අන්ධකලා කියලා. එයා ලෝකයේ තියෙන ඇලීමෙන් එතර වෙලා බයක් නැතුව සැරිසරන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි උතුම් සේවීමේ අවසාන ජයග්‍රහණය. සම්පූර්ණ නිදහස. හොඳයි. මේ කතාව අවසානයේදී අපි ආයමත් මුලින්ම අහුව ප්‍රශ්නෙට එමු. මේ පහත් සේවීම සහ උතුම් සේවීම කියන මාර්ග දෙකෙන් අපේ ජීවිතේ අපේ දවසේ වැඩ කටයුතු, අපේ හීන, ඒ හැමදේම අපිව අරගෙන යන්නේ කොයි පැත්තටද? ඒ ගැන මොහොතක් හිතන්න.